ලෝකේ සංඥාව සිතේම වෙනවා. හිතන්න පුළුවන්ද මේ කතාව? දැන් බාහිරද මේ තියෙන්නේ? නෑ. කොයි තියෙන්නේ? සිතවිල්ලක් සංඥාවක්. මේ විදිහට තමයි අනිත් හැම සේරම තියෙන්නේ. අපි ඔබට නිගණ්ඨ භාවනා කියලා දාලා තියෙනවා. ඒවැ භාවනා කරන්න ගිහිලා විවිධාකාර විදිහට මේ විදිහට චිත්ත කම්පන වලට ලක් වෙලා මේ විදිහ අසරණ වෙන ස්වභාව ගොඩකට මේ භාවනා කරන ලක් වෙනවා. ඒවා අතරම අතරම මේ මේ මේ කරන්නේ බුද්ධ ධර්මයේ නෙමෙයි. මේ නිකාන්ටය කරපු දේවල්. ඒ අසරණ වෙනවා. ඒ බුදුදහම නෙමෙයි. යායුතු මාවත ලිපිනේ නොදැන යන ගමන ඔබ අතරමං කරනවා. ඒකාන්තයි. ඔබ ගමනක් යන්න එළියට බහිනවා නම් ඉසල ඔබ ගාව යායුතු ලිපිනේ තියෙනවා. මේ ධර්මය යමෙකුට අවබෝධයක් නැතිව මේ ධර්මය යමෙක් දේශනා කළොත් ඔහු දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. ඒ නිසා ඔහු පසුපස එන සියල්ල අතරමං ඒ නිසා අපි ඔබට අනතුරු ඇඟෙව්වා. මේ විශේෂයෙන්ම මේ අද යුගයේ විශාල ව්‍යසනයක් පුජ්‍යල සරණ යන්න එපා. කිසි කෙනෙක් මේ බැඳලා තේ බැඳලා පස්සෙන් යන්න එපා. ධර්මයේ සරණ පමණක් යන්න. ඔබ අතරමං වෙනවා. ඒකට හේතුව මේ යුගයේ වන විට මේ ධර්මය අවබෝධ වුණු අය බොහොම දුර්ලභයි. ඔබට හමු නොවන තරම් ප්‍රසිද්ධියේ ධර්ම දේශනා කරන බොහෝ අය මිත්‍යා දෘෂ්ටික බව අපි අඳුනගත්තා. ඔවුන් මේ ධර්මයේ අවබෝධයකින් තොරවයි පැහැදිලි කරන්නේ. බොහොම අතලොස්සක් ඉන්න පුළුවන් බොහොම ටික දෙනෙක්. හැබැයි කොතනකෝ හිර වී තියෙන්න පුළුවන්. ඒක නිසා ඔබ ධර්මයේම පමණක් සරණ යන්න. ඔබ ධර්මයේ ගන්න. වෙන පුජ්‍යල සරණ යන්න එපා. ඔබ අතරමං වෙනවා. එක එක නම් අවභාවිතා වෙනවා. බුදුන් වහන්සේ තථාගතයන් වහන්සේ මහරහතුන් වැඩි මග මේ රහතන් ගිය මග මෙයයි රහත්කම මම මේ සරහත් භාවයේ පව අරහත්ත්වයේ පව අවභාවිතා වෙනවා අරහතුන් කියලත් කියනවා කිසිම දෙයකට රැවටෙන්න එපා කවදාවත් පුජ්‍යල සරණ යන්න එපා අපි අපි දේශනා කරන දෙයක්වත් පුජ්‍යල භාවයෙන් දකින්න එපා ධර්මයේ විතරක් දකින්න ඒ ධර්මයේට ඔබ ධර්මයේ නුවණින් විමසන්න එහෙම වුණොත් ඔබ සියලු දුකෙන් මිදෙනවා ඔබ ඒකාන්තයෙන් සුගතියට ඒ සියලු කටයුතු හේතු වෙනවා. මේ උපදේශය වැදගත්. එතකොට අපි බලමු දැන් නවසත්තා වාසා කියන තැන බුදුන් වහන්සේ අපි අර සංඛාර උප්පත්ති කියන සූත්‍රය තුළ පෙන්වන 31 ලෝක ධාතුම සිත තුළින් දකින සංඥාවේ ස්වභාවය. අපි මෙතනදී අපි මේ ඉන්න කාම භූමියේ ස්වභාවය මේ දේවල් සේරම තියෙනවා මේකේ පිනවන්න පුළුවන් කියන ස්වභාවය තුළ සංඥා සුක්කම ස්වභාවයක් සකස් වෙන ආකාරය මීට කලින් පැහැදිලි කරලා තියෙනවා. ඒ සුකුම ස්වභාවය ඒ සංඥාවේම තියෙන සුකුම ස්වභාවය සකස් වීමයි මේක ඇතුළෙම තියෙන මේ කාම භූමිය ඇතුළේ තියෙන මේ 11 භූමිය තුල අපිට දකින්න ලැබෙන්නේ. සදෙව්ලොවත් සතර අපායත් මනුස්ස ලෝකෙම හොඳ නරක කියන අන්ත දෙකකට බෙදාගෙන කතා කරන මේ සංඥාවේම ස්වභාව. ඒ ස්වභාවය හඳුනා ගන්න ඕනි. මේකේ තවත් දීර්ඝව පැහැදිලි කරන්න පුළුවන්. නමුත් අපි මේ නව සත්තාවාසක් කියන සංඥාවේ ස්වභාවයට එවමු. අපි එක එක අවස්ථාවක් පැහැදිලි කරා මේ විඥානය අරගෙන තමයි මෙතන මහනිදාන සූත්‍රයේ ඔය ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්නේ ගොඩක් ඔය විඥානය විඥානය අනුවනේ ඒ විඥානය අනුව තමයි මේ අවසාන ප්‍රශ්නේ අපිට මතකෙන්නේ මේ මහනිදාන සූත්‍රයේ තියෙන. එතකොට මෙතනත් දීර්ඝ පැහැදිලි කිරීමක් ඇත්තටම මේ මේ තුල තියෙනවා. ඒ විඥානයේ එකම එක ස්වභාවයක් තමයි මේ අපි අපි සරල වෙන්න ඔබට පෙන්නවා මේ එක එක රූප ස්වභාව තියෙන එක එක සිතුවිලි තියෙන. දැන් අපි සාමාන්‍ය පේන විදිහට ඒ නානත්ත් කාය නානත්ත් සංඥා කියලා ස්වභාවය. ඊගව ස්වභාවයට අපි යමු. නානත්ත් කාය ඒකත් සංඥා. දැන් මේ ස්වභාවය දැන් ඔබට දකින්න ලැබෙනවා. දැන් දැන් ඔබ දන්නවා මේ ලෞකික දැන් අපි දන්නවා විදර්ශනා භාවනාව ලෝකයට හෙළි කරේ බුදුන් වහන්සේ. හැබැයි මේ සමතය තුළ නිගණ්ඨය ජටිල බ්‍රාහ්මණයෝ මේ ආස්වාස ප්‍රාස්වාස එහෙම නැත්නම් නිමිත්තක් අල්ලගෙන නිමිතිගත භාවනා කරා. ඒ තුලත් සමාධිමත් ස්වභාවයක් හිත විසිරෙන ස්වභාවයක් ඇති වෙනවා. සංඥාව සංඥාව විපරිස වෙන්නේ නැති සංඥාව සංඥා විපරිසයි සාමාන්‍යයෙන් විවිධාකාර සංඥා නාන සංඥා ඇති වෙනවානේ. ඒවා ඒ ස්වභාවයෙන් මිදිලා එක සංඥා ස්වභාවයකට එන එක. ඒක තමයි අපි කියන්නේ සමාධිමත් ස්වභාවය. චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්න එක. අර උග්‍රහ නිමිත්ත, පටිභා නිමිත්ත කියලා ඒක බාහිර තියෙන නිමිත්තක් අරගෙන ඒක සිත තුලින් දකින තැනකට ඇවිල්ලා සිත තුලම සංඥාවේ ස්වභාවයම තමයි මේ එකම සංඥාව සිත තියාගන්න එක තමයි නිමිතිගත නිමිත්ත සති නිමිත්ත අල්ලනවා කියන්නේ ඒකටයි. එකම නිමිත්තක තියයි. අපි මේක ඇවිල්ලා ලෞකිකයි. මේක වේදයේ තුල තියෙන ඒ සමත භාවනාවේ ඒකෙ දිගින් දිගට යනකොට සංඥාව සුකුම වන ස්වභාව අවස්ථාව පේනවා. ඒ ස්වභාවය ලෞකිකයි. ඒක ලෝකෝත්තර මේ බුදුන් වහන්සේ එලි කරන ධර්මයේ නෙමෙයි. ඒ ස්වභාවය තුලත් ඒ බ්‍රහ්මණයෝ නිගණ්ඨයෝ ජටිලව හදාගත්ත බුදු සමය තුළ බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වන යුගයේදී හදාගත්ත concept එකක් තියෙනවා. ඒ කියන්නේ එයාලා විසින් තියාගත්ත මේ ප්‍රථම ධානයයි උපදින්නේ බ්‍රහ්ම පාරිසජ්ජේ බ්‍රහ්ම පුරোহিতේ මහා බ්‍රහ්මී කියලා ඒගොල්ලෝ නම් දාගෙන හිටියා. ඒ ස්වභාවය අනුව. ඒ ප්‍රථම ධානය කියන්නේ විතක්ක ਵਿਚාර ප්‍රීසුක ඒකාග්‍රතාව කියන්නේ මේ සති මේ සිත තුලම සංඥාවේ ස්වභාවය. එක සංඥාවක පිටව ගන්න ස්වභාවය තුළ මේ හිත විතක්ක ਵਿਚාර සංසිඳන තැන ඊගාවට ගත්ත දෙවනි ධානය කිය. සුඛ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. එතකොට හිත විසිරෙන්නේ. එතකොට විත විවිධාකාර සංඥා ඇති වෙන්නේ එකම සංඥා ස්වභාවයකට දැන් ටික ටික ලක් වෙනවා. ඒතර ප්‍රථම ධානය කියලා ගත්ත බ්‍රහ්ම ප්‍රාරසජ්‍ය බ්‍රහ්ම පුරোহিতේ මහා බ්‍රහ්මනේ මහා බ්‍රහ්මයේ කියන එක ඔබ දන්නවා. ධාන අවස්ථාව ගැන අවබෝධයක් තියෙනවා නම් එතකොට මේ ලෞකික ධාන එතකොට විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන ඒ ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන අවස්ථාව ගත්තා. විතක්ක, ਵਿਚාර, සංසිඳන අවස්ථාව. එතකොට පරිත්තාභය, අපමානාභය, ආබස්සරය කියන එක. ධම්මයේ සිත සිත තුලම සංඥාවේ ස්වභාවය සුකුම වෙනකොට අර ප්‍රභාස්වර අපි කියනවානේ දිව්‍ය ලෝකවල දෙවියන්ට ප්‍රභාස්වර ආලෝකයක් මේ සිත තුලම තියෙනවා මේ ස්වභාව. දකින්න ලැබේ. ඒ ස්වභාවය අනුව එවැනි ස්වභාවයක දිව්‍ය ස්වභාවයේ උපරිමයට ගත්තා. එතනින් පස්සේ ගත්තා බ්‍රහ්ම ලෝක කියලා ඔය භාවනා කරන ස්වභාව. ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන. එතන තමයි ආභස්සරේ ඉන්නේ ද්විතීක ධ්‍යානයේදී උපදින තනක් විදිහට. බ්‍රහ්ම පරිත්තාභය අපමානාභය ආභස්සරය කියන. එතකොට පරිත්ත සුභේ අපමාන සුභේ සුභ කින්නකේ කියන එක තුන්වෙනි ධ්‍යාන මට්ටමට ගත්තා. අර ප්‍රීති කියන එක නැතු සුඛ ඒකාග්‍රතාව කියන. මේ ඒකාග්‍රතාවෙට මේ චිත්ත ඒකාග්‍රතාවෙට නෙන්නේ. සිත විසිරෙන්නේ නැති ස්වභාවය තුළ සිත සමාධිමත් ස්වභාවය තුළ ප්‍රායෝගික මේ ලෞකික සමාධිය ඕන කෙනෙකුට ඇති වෙනවා. ඒවා එච්චර දුර්ලභ දේවල් නෙමෙයි. ඔබ ඕනම කෙනෙකුට සකස් වේවි. චිත්ත ඒකාග්‍රතාවය තුළ ඒ ගමන යන කෙනෙකුට. ඉතින් එතන සුභකින්නකේ කියලා ගත්තා පරිත්ත සුභ අපමාන සුභ සුභකින්නකේ කියලා. ඊට පස්සේ ගත්තා මේ රූපාවචර බ්‍රහ්ම ලෝක කියලා මේවට දැම්ම බ්‍රහ්ම ලෝක කියලා. අයි මහා බ්‍රහ්මයානේ දැන් ලෝකේ මවලා තියෙන්නේ. මේ බ්‍රහ්මණයෝ තමයි මේක හදාගත්තේ. මේ ලෝක මෙහෙම තියෙනවා මේ මේ මේ කියලා ඒගොල්ලෝ හදාගත්ත එකක්. ওই වචන ටික ඔක්කොම ඒගොල්ලෝ දාගත්ත එකක්. එහෙම එහෙම වචන ඇත්තක් නෙමෙයි එහෙම ලෝකයක් කොහෙවත් නැහැ. නමුත් අර සංඥාවේ සුකුම ස්වභාව වලට ඒගොල්ලොම තමන්ගේම අධ්‍යාත්මිකව ඒ සංඥාවේ ස්වභාවය දැකලා සංඥාවේ ස්වභාවයට දාගත්ත නමක්. තන් තමන්ගේ යෝගාවචරයේ ගෝලෙක් බ්‍රහ්මණයන්ගේ ওই ජටිලයේගේ ඒ භාවනා කරන කෙනෙක්ට ওই ස්වභාවය දැනනකොට එයාගේ ඒ ස්වභාවය ප්‍රකාශ කරනකොට අර එතන ඉන්න ඒ ප්‍රධාන මුනිවරයා ඒ ප්‍රධාන ඒ භාවනාවට යොමු කරන ඒ ඒ ගුරුවරයා ඊට පස්සේ කියනවා ඕක තමයි ආබස්සරේ. ඕක තමයි පරිත්තාබේ. ඕක තමයි අපමානාබේ. ඕක තමයි ආබස්සරේ. ඊට පස්සේ අර ප්‍රීතිය සංසිඳලා සුඛේ කරතා එනකොට ඒ ඊට පස්සේ අන්න සුබ පරිත්ත සුබේ අපමාන සුබේ සුබ කින්නකේ. ඊට පස්සේ අර චාතුරු ධාන අවස්ථාවට එනකොට අන සුඛ අවස්ථාවත් ගිල ඒකාග්‍රතාවයට. චිත්ත ඒකාග්‍රතාවම ඉස්මතු වෙනවා සංඥා වේදනා සුක්ම ස්වභාවයේ ඉස්මතු වෙනවා. ඒ කියන්නේ චිත්ත ඒකාග්‍රතාවයේ ඒ කියන්නේ හුස්ම නොදැනෙන ස්වභාවයට එන තැන. ඒ කියන්නේ ආසන්න තලයට යන තැන. වේහප්පලය ආසන්න තලය කියලා අන ඒ ආසන්න තලය කියලා පෙන්නවා. මේ ඔක්කොම රූපාවචර බ්‍රහ්ම ලෝක. ඒක තමයි සංඥාව. රූප සංඥාවක් එතන තියෙනවා. එතන රූප සංඥාවයි හඳුනා ගන්න ඕනේ මේ රූප සංඥාවත් අභිභවාගේ යන තැනක් තමයි ඔන්න හුස්ම නොදැනෙන ස්වභාවයෙන් පස්සේ. දැන් අරූප සංඥාවට එනවා. ඒතර සිත තුළින් අපි කාම භූමියක් දැක්කා. මේ අපි හොඳයි සැපයි කියලා අපිට දැනෙන විඳින භූමිය. ඊට අපි දැක්කා සිත තුළම දැක්කා ඒ භූමියෙන් එහාට ඒතර තමයි කම්පන චංචලන විතක් ਵਿਚාර තියෙන භූමිය. ඒක සංසිඳනකොට අපි දැක්කා අන්න අර බ්‍රහ්ම භූමිය දැක්කා. දිව්‍ය භූමියෙන් එහාට ගිහිලා බ්‍රහ්ම භූමිය දැක්කා. ඒක රූපාවචර බ්‍රහ්ම භූමිය. එතන සමාධි අවස්ථා ටික දැක්ක ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චාතුර්ථ ධ්‍යාන කියලා. එතන අසම තලයට ගියා. එතනින් එහා පැත්තට අරූප ධානයට යනවා. අන්න අන්න එතනදී මොකද වෙන්නේ? අර සංඥාව නොදැනෙන ස්වභාවයට එනවා ආකින්ඥායතන ස්වභාවයට. එතනට එන්න කලින් අර විඥානේ දැනෙන ස්වභාවයක් විතරක් තියෙනවා. ඒකටත් කලින් ආකාශ ස්වභාවයේ සංඥාව ගත්තොත් එකම ස්වභාවයක ආලෝක ස්වභාවයක් දැනෙනවා. ඒක ආකාශ ස්වභාවය කියලා ගත්තා. හැබැයි එතන රූප සංඥා නැහැ. රූප සංඥාවෙන් මිදිලා, පටික සංඥාවත් මිදිලා. ඔය සංඥාවේ ස්වභාවයම තමයි. දැන් අපි බලමු මේ නව සත්තාවාස මේ තැන්වල ඔය දින නම් වලින් තමයි පනවලා තියෙන්නේ. එතකොට මේ ඒ ධ්‍යාන අවස්ථාව වලින් තමයි පනවලා තියෙන්නේ. හැබැයි සූත්‍රය තුල බුදුන් වහන්සේ මෙන්න මෙහෙම මේ ආනන්ද හිමියන්ට කියන මෙන්න මේ වාක්‍ය ටිකත් එක්කම අපි බලමු. ආනන්දේ ප්‍රථම ධ්‍යානයේ උපන් බ්‍රහ්මකායික දෙවියෝය යන ඒ කාය නානත්වයේ ඇති. එතන කාය නානත්වයේ ප්‍රථම ධ්‍යානයේ තියෙනවා. එතන කාය නානත්වයේ ඇති ඒ ප්‍රමාණ විසින් කයින් වෙනස් වූ ඒ සංඥා ඒකත්වයේ ඇති ප්‍රථම ධ්‍යාන සංඥා විසින් සමාන වූ සත්වයෝ ඇත. මේ දෙවෙනි විඥාන ස්ථිතියයි. ඒ කියන්නේ මේ විඥාණයෙම ස්වභාවය දැන් පළවෙනි ස්වභාවය තමයි මේ ඒ සංඥාවේ ඒ කාරණා විවිධත්වයක් තිබුණා. ඒ කියන්නේ සංඥාවේ විවිධත්වයක් ඔබට ඔබට ওই භාවනා කරන්න වාඩි නම් ඔබටත් දැනේ විතක්ක ਵਿਚාර ස්වභාවය තමයි සංඥාවේ විවිධත්වය. ඒක සංසිඳනකොට ඔබ එනවා අර විතක්ක ਵਿਚාර සංසිඳනකොට දෙවෙනි ධ්‍යානෙට. එතකොට ඔබට දැනෙන්නේ අර අර දැන් විතක්ක ਵਿਚාර තියෙන එක නානත්තකාය නානත්ත සංඥා. ඒක සාමාන්‍ය කාම භූමියේ ස්වභාවය ඔබ ගාව තියෙන ඕනම පෘ탁ජනෙක් ගාව තියෙන ඕනම මනුෂ්‍ය ස්වභාවයක සත්ත්ව ස්වභාවයක තියෙන ස්වභාවය. නානත්තකාය නානත්ත සංඥා. ඒක විවිධාකාර සත්තු විවිධාකාර ඒගොල්ලන්ගේ ස්වභාවයට දැන ස්වභාව වෙනස්. හැබැයි ඒක තැම්පත් වෙනකොට තමයි විතක්ක විතා සංසිඳන තමයි අන්න නානත් කාය ඒකත් සංඥාවට එනවා. අර ප්‍රථම ධාන අවස්ථාවට එනවා. ඒ කියන්නේ නානත් කාය තියෙන සංඥායේ ස්වභාවය. ඒ කියන්නේ රූප සංඥා ස්වභාවය. හැබැයි එතන නාම ස්වභාවයට එනවා නානත් කාය ඒකත් සංඥා. ඒකත් සංඥාවට එනවා. එතකොට එතන විතක්ක ਵਿਚාර සංසිඳනවා. එතකොට විතක්ක ਵਿਚාර තියෙනවා නම් එතන නානත් සංඥා තියෙනවා. හැබැයි ඒක සංසිඳන තැන ඒකත් සංඥා. හැබැයි ඔන ඊගාව අවස්ථාවට එනවා. ඒ විතක්ක ਵਿਚාර සංසිඳන ඒකත් එතන නානත් කාය දැන් අද සම්පූර්ණයෙන්ම සංසිඳිලා ආ ඒ කියන්නේ රූප සංඥා ස්වභාවය සම්පූර්ණයෙන්ම අර විතක්ක ස්වභාවය සංසිඳලා ගිහිලා එතන එනවා ඒකත් කාය අර ආනන්දය දැන් ඔතනදී පෙන්නනවා දැන් අපි ඒ සූත්‍රයටම ආවොත් එහෙම සත් සත්තානන්ද සත්තා සත්තා නානත්ත කාය ඒකත්ත සංඤිනෝ සේයතාපි දේව බ්‍රහ්මායිකා පඨමාභි නිබ්බත අයම් ဒ ුතිය විඥානප්ති ඒ කියන්නේ ආනන්දේ ප්‍රථම ධානයෙන් උපන් ඒ බ්‍රහ්මාකායික නානත්තකා ඒ යන කාය නානත්වය ඇති සංඥා ඒකත්වයේ ඇති සත්වයෝ ඇත නානකාත සංඥා ඒකත්වයක් තියෙනවා ඊට පස්සේ ආනන්දය ඊට පස්සේ එනවා තුන්වෙනි විඥාන අධීරයට එතකොට නානත්ත කාය නානත්ත සංඥා නානත්ත කාය ඒකත් සංඥා. එතකොට ආනන්දය ආබස්සරේ ඊට පස්සේ කතා කරන්නේ මෙතනදී අර ප්‍රථම ධානා අවස්ථාවේ බ්‍රහ්මපාරසජ්ජේ බ්‍රහ්මපුරෝහිතේ මහා බ්‍රහ්මේනේ. ඒ බ්‍රාහ්මණය දාගෙන හිටපු නම් ටිකේ ලෝකවලට රූපාවචර අර රූපාවචර ධාන කුසල බලයෙන් ඉපදුණු ඒ ස්වභාවයනේ. ඒ රූපාවචර ධාන බලයෙන් ඉපදුණු ස්වභාවය. එතන ඊගාවට අපි ගත්තොත් එහෙම එතකොට විතක ਵਿਚාර සංසිඳන දෙතික ධ්‍යාන අවස්ථාවේදී පරිත්තාභය අපමානාභය ආබස්සරේ කියලානේ කියන්නේ. එතකොට රූපාවචර ධ්‍යාන එතනක් තියෙනවා. ඒ ධ්‍යාන ස්වභාවය තුළ අර විතක්ක ਵਿਚාර සංසිඳන ස්වභාවය තුළ පරිත්තාභය අපමානාභය ආබස්සරේ කියන්නේ අර අර උතන තමයි ආබස්සරේ කියලා උතන ප්‍රභාස්වරයක් තමයි පේන්න. එතකොට ඒක තමයි මෙතනදී ගන්නෙ. ආනන්දේ ආබස්සරය. ඒ කියන්නේ ඔය කියන අපි කියන ආබස්සරේ ද්විතීක ධ්‍යානයක ඒ කාය ඒකත්වයේ ඇති විතක්ක ਵਿਚාර විතක්ක අවිතක්ක ਵਿਚාර අවිතක්ක ඒ කියන්නේ විතක්ක ਵਿਚාර සංසිඳලා අවිතක්ක ਵਿਚාර අවිතක්ක අවිචාර ධ්‍යාන විසින් සංඥා නානත්වයේ ඇති සත්ව කෙනෙක් ඇත සංඥා නානත්වයක් එතන තියෙන රූප සංඥාවේ ස්වභාවය හැබැයි අර ආබස්සරේ කියන ප්‍රභාස්වරේ කියන ඒ කියන්නේ ඒ ස්වභාවය තමයි පෙන්වන්නේ කාය එකත්වයක් පෙන්වනවා හැබැයි සංඥා එතන ස්වභාවය පෙන්වන නානත් සංඥා කියන එක පෙන්වනවා සංඥා නානත්වයක් ඇති ස්වභාවයක් පෙන්වනවා ඒ ද්විතික ධානය කියන එක එතකොට එතන විතක්ක සංසිඳිලා මේ කියන විදිහට ਵਿਚාරය පවතිනවා. ඒක නිසා එතන නානත්ව සංඥාවක් තියෙන්නේ. එතකොට මේ කියන විදිහට එයා පරිත්තාභය අපමානාභය ආවස්සරේ කියන තැන ඒ තෙවෙනි විඥාන ස්ථිතිය පෙන්නනවා. එතකොට ඒක ඒකත්ත කාය ඒකත්ත සංඥා නානත්ත කාය නානත්ත සංඥා එතකොට ප්‍රථම ධාන සාමාන්‍ය ඒ කියන්නේ කාම භූමියේ ස්වභාවය තමයි නානත්ත කාය නානත්ත සංඥා ඊට පස්සේ ප්‍රථම ධාන භූමිය තමයි අපි දැක්කේ නානත්තකාය ඒකත් සංඥා. එතකොට ආය ද්විතීක ධානයට එනකොට අපි දැක්කා ඒ ඒකත් කාය නානත් සංඥා ස්වභාවයක්. එතකොට ආ ඊගාව විඥාන තීතියට එනවා. හතරවෙනි ධ්‍යාන ස්වභාවයට එනවා. එතකොට පරිත්තාභේ අපමානාභේ සුභකින්නකේ කියන තුන්වෙනි ධ්‍යානයේ පසු කරගෙනයි මේ එන්නේ වේයප්පලේ තියෙන තැනටයි. සිත තුළින් දකින්න පුළුවන්. ආනන්දය කාය ඒකත්වයේ ඇති සංඥා ඒකත්වයේ ඇති සත්වකේ පුජ්‍යල ස්වභාවයේ ඇති අවස්ථාවක්. එතකොට මේ මේ කියන හැමතැනම සත්ත්ව පුජ්‍යල අවස්ථාවක් තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ සත්ත්ව පුජ්‍යල දෘෂ්ටිය මිදුණු අවස්ථාවක් නෙමෙයි මේ පෙන්වන්නේ. මේ පෙන්වන්නේ ලෞකික ධ්‍යාන. ඒක නිසා සත්පුජ්‍යල ස්වභාවයක් නිසා තමයි මෙහෙම ලෝකයක් තියෙන මෙහෙම උප්පත්තියක් ගැන සංඥා ස්වභාවයකින් මේ දකින්නේ. මෙහෙම ස්වභාවයක ඉපදිලා ඉන්න ඒ ඉන්න ස්වභාවයක් තමයි මේ දකින්නේ. ඒ ඉන්න ස්වභාවය නිසා තමයි මේ කාය ඒකත්වයක් ගැන කතා කරන්නේ. ඒ සත්පුජ්‍යල ඒකත්වයේ ස්වභාවයෙන් කාය ඒකත්වයක් ගැන කතා ඒකයි එතන සංඥා ඒකත්වයකුත් කාය ඒකත්වයකුත් ගැන කතා කරන්නේ. හතරෙන් ධ්‍යාන ඔබ දන්නවා විතක්ක ਵਿਚාර සංසිඳිලා ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන තැනට එන්න ඒකාග්‍රතාවය තුළ සංඥා ඒකාග්‍රතාවකුයි කාය ඒකාග්‍රතාවකුයි තියෙන එකම සංඥාවක් එකම එකම කාය ස්වභාවයක් එතකොට එතන නිරූපණය වෙන්නේ එතකොට ඒ ස්වභාවය තමයි එතන පෙන්වන්නේ එතකොට ඒක අපි සූත්‍රය තුලින් දැක්කොත් ඔබට දකින්න ලැබෙනවා සත්තානන්ද සත්තා ඒකත්ත කායා ඒකත්ත සංඤිනෝ සේයතාපි දේවසුපකින්නා අයං චතුර්ථෝ විඥානත්‍ත්‍ති එත හතරෙනි අවස්ථාව ඊට පස්සේ ගන්නේ අනාස රූප දැන් මේ දැන් මෙතන දා අපි ගන්න ඒතර අසඤ්ඤ තලයට තමයි ඉන්හා පැත්තට යන්නේ හතරෙනි ධ්‍යානෙන් එහාට යනවා අරුප ධ්‍යාන පැත්තට යනවා එතකොට නානත්තකාය ඒකත් සංඥා කාම භූමිය ප්‍රථම ධ්‍යාන භූමිය ඒකත්තකාය නානත්ත සංඥා දෙවෙනි ධ්‍යාන භූමිය එතකොට තුන්වෙනි ධ්‍යානෙත් එක මේ අබස්සර ස්වභාවය තුළට එනකොට දකිනවා ඒකත්තකාය ඒකත්ත සංඥා ස්වභාවය ඊට පස්සේ අසඤ්ඤතලයට එනකොට දකිනවා එතකොට ආකාසඤ්ඤායතන ස්වභාවය එතකොට ආනන්දය හැම ආයුරින්ම රූප සංඥාවත් ඉන් ඉක්මී පටික සංඥාවත්. රූප සංඥාවත් ගිලිහිලා පටික සංඥා නාම රූප තමයි මෙතන මේ ගිලිහෙන ස්වභාව. ඒක අපිට මේක හොඳට දකින්න ලැබෙනවා මේ නාම රූප ස්වභාවය තමයි මෙතනත් මේ අනාම රූප තියෙන කන්නේ මෙතන මේ පුජ්‍ය ස්වභාවයකුත් තියෙන විඥාන ස්වභාවයක් තියෙන. එතකොට ඒ රූප සංඥාවත් පටික සංඥාවත් පහ වීමෙන් නානත් සංඥාව මෙනෙහි නොකිරීමෙන් නොමැනී කිරීමෙන් අහස අනන්තයයි ඒ වඩාද ආකාසඤ්ඤාතන භූමියට පැමිණි සත්වයෝ ඇත. ද ආකාසඤ්ඤාතන ප්‍රකට කරගෙන ඒ සංඥාව ආකාසඤ්ඤාව තුළ පිහිටා ගන්නවා. ඒක අන අන එතන ගන්නවා පස්වෙනි අවස්ථාව සංඥාවේ ආකාස සංඥාව. හයවෙනි අවස්ථාව ගන්නවා එතන ආකාශයේ දැනෙන ස්වභාවයේ ගිහිල්ලා විඥානං ආයතන ස්වභාවය. ඒතර ආකාශය ප්‍රකට වෙන එක ආකාශෙත් කෙනෙක් ඉන්න ස්වභාවයක් දැනෙනවා. ඔය දැහනට පත්තුණු කෙනෙක් දන්නවා. ඒ ආකාශ ස්වභාවයෙන්ම ඉන්න ස්වභාවය දැන දැන් ආත්මයක් කෙනෙක් ආකාශයේම ස්වභාවයක්. ඒතර ආකාශයේ දැනෙන ස්වභාවයට සිත පිහිටීමක් එනවා. අරමුණු වීමක් එනවා. ඒ අරමුණ ආවොත් අන්න එතන තමයි විඥානං ආයතනේ. ඒක ප්‍රායෝගික අත්දැකීමකින් කෙනෙකුට ලැබෙන්න ඕනි දෙයක්. ඒ ආකාසඤ්ඤාතන ධ්‍යානයට සමවැදුණු කෙනෙකුට දැනෙනවා එතන විඥාන ආයතන ස්වභාවයට පත්වන ආකාරය. එතන දැනෙන ස්වභාවය අරමුණු එනකොටයි විඥාන ආයතනයට එන්නේ. අන විඥාන සංඥාවට එතකොට එනවා. එතකොට ආනන්දය සෝ ප්‍රකාරයෙන් ආකාසඤ්ඤායතන ඉක්ම විඥාන ආයතනේ වඩාද ඒ විඥාන ආයතන භූමියට පැමිණි සත්වයෝ අන්න එතන එතකොට 6 වෙනි සංඥා ස්වභාවය ආකාස සංඥාවෙන් විඥාන සංඥාවට ආවා එතනින් අර සංඥාව නොදැනෙන ස්වභාවයක් තමන්පත් වෙනවා. මේ මේ සත්පුජ්‍යල දෘෂ්ටිය නැති වෙලා නැහැනේ මේ මේ සත්පුජ්‍යල දෘෂ්ටියේ මෙයා ඉන්න නිසානේ මේ විඥාන අවස්ථාව වලට මෙහෙමපත් වෙන්නේ. අන්න එතන තියෙනවා මේ ලෞකික දහන ස්වභාවයෙන් පෙන්වන්නේ ආකින්ඥායතන ස්වභාවය. සංඥාව නොදැනෙන ස්වභාවය. ආනන්දේ ਸਰව ප්‍රකාරයෙන් විඥාන ආයතනයේ ඉක්ම කිසිත් නැතයි නත්ති නාස්ති භාව ප්‍රඥප්තිය වඩා ආකින්ඥායතන භූමියට පැමිණි සත්වයෝ ඇත. මේ සත්ව මේ සත්වන විඥාන ස්ථිතියයි. එතකොට ඒ ගන්නේ අම ආකින්ඥායතන ස්වභාවය. එතකොට මේ ටික සේරම සූත්‍රයේ සඳහන් වෙනවා. සූත්‍රයේ ඒ විදිහටම පැහැදිලි කරනවා. සත සබ්බ සබ්බසෝ විඥාන ආයතන සමතික්කමයි නත්ති කිංචි ආකින්ඥායතන ආකින්ඥායතන නූප අයං සත්තම විඥානත්‍ත්‍ති සත්තම විඥානත්‍ත්‍ති කියන්නේ සත්ත ආනන්ද සත්ත සන්ත ආනන්ද සත්ත සබ්බසෝ ආකාසඤ්ඤායතන සමතික්කම අනන්තං විඥානන්තිති විඥානා ආතනනු අයං ජට්ඨා විඥානත්තිති. එතකොට මේ නවසත්තාවාසා කියන මෙන්න මේ සත්ව ඒ කියන්නේ මේ ස්වභාවය සත්තාවාස ස්වභාව නමයක් පෙන්වන්නේ මේ භාවනා යෝගී අර බ්‍රාහ්මණයෝ ටික භාවනා කළා ඒ සංඥා ස්වභාවවල මේ ස්වභාවය අනුව තමයි මේ සූත්‍රය තුල මේ ටික පැහැදිලි කරන්නේ. එතකොට එතන පැහැදිලි කරන්නේ මේ නිවන් මගක් නෙමෙයි. මේ ඇවිල්ලා වේදේ තුල ඒ බ්‍රාහ්මණයෝගේ ගමන තුල ඒ සත්තාවාස ස්වභාව ටික මේ විඥානයේ බැස ගන්න ස්වභාව ටික ඒ ආකාරයෙන් තමයි මේ පැහැදිලි කිරීම තියෙන්නේ. එතකොට ඒ නවසත්තාවාස කියනකොට ඊගාවට අසඤ්ඤා අසඤ්ඤායතනේ නසන්න නාසඤ්ඤා ආයතනත් සංඥා ස්වභාවයක් විදිහට අරගත්තාම ඒකත් නවවෙනි ආයතන විදිහටයි ගන්නේ. අර සංඥාව අසඤ්ඤ අසඤ්ඤායතනෙ කියලා අරගත්තාම ඒක අටවෙනි ස්වභාවය විදිහටයි ගන්න. ඒ නවසත්තාවාස වෙන්නේ මෙන්න මේ විදිහටයි. සංඥා නොදැනෙන ස්වභාවයත් සංඥාවක් විදිහට අරගෙනයි. නසන්නාසඤ්ඤායතන ආරූප ධාන අවස්ථාව විදිහට අරගෙන ඒ විදිහට තමයි මේ නවසත්තාවාස කියන එක ගන්න. දැන් මෙන්න මේ පැහැදිලි කිරීමත් එක්ක ඔබට බොහොම නිහතමානීව කාරුණිකව පැහැදිලි කරන්න ඕනි. වටිනා තැනක් තියෙනවා මෙතනදී අපිට අපි ඔබට මේ කියන කාරණා මේ මේ තියෙන සූත්‍රයේ තියෙන කාරණාවලට ඇත්තටම එහා ගිය කාරණාවක් මේ බ්‍රහ්මන භාවනාවල ඔබ මේ වේදේ තුල කරන මේ නිගණ්ඨ භාවනාවල එහෙම නැත්නම් මේ සමතය වඩලා ඒ ඒ කියන්නේ බුද්ධ දර්ශන අවබෝධයෙන් තොරව භාවනා කිරීම තුළ හුස්ම ඒකාග්‍ර කළ හුස්ම නොදැනෙන ස්වභාවය තුළ යන ගමන තුළ ඒ සමාධිමත් අවස්ථාව සකස් වෙන ආකාරයට මේ සමාධිමත් ස්වභාවය තුළ මෙන්න මේ කියන සංඥාවේ සුකුම අවස්ථා ටික ඔබට හමු මේවා මේවා ගැන හොඳ අවබෝධයක් ඇතිව කරන කෙනෙකුටයි හමු වෙන්නේ. නැතුව ඒ ගැන අවබෝධයක් නැති කෙනෙකුට යන්නේ කොයිද මාවත ලිපිනේ නොදැන යන ගමන තුළ ඒ මම්මුලා වීම පමණයි සිදු වෙන්නේ. හැබැයි මේක තියෙන්නේ ත්වේදේ තුලයි. මේ ඉදබික්කේ වික්කු මේ ශාසනයේ ගමන් මඟ නෙවෙයි. හැබැයි මේ විඥානයේ එක එක ස්වභාව මෙන්න මේ අවස්ථා ටික ඔබට ධර්මයේ තුලින් හොඳින් අසන්න ලැබෙනවා. ඔබ දන්නවා බුදුන් වහන්සේ පවා පස්වක තවසගාව ඒ රූප ධානවල ඒ කටයුතු කරා. එතකොට අරූප ආරාරකාරම් උද්දකරාම් පුත්‍ර කියන ඒ ගුරුවරු ගාව අරූප ධානයට සම්වැදුණා. එතකොට බුදුන් වහන්සේ මේ ප්‍රථම ධාන, ද්විතීක ධාන, තෘතීක ධාන, චාතුරු ධාන ඒවල සමවැදුණු බව අපිට ධර්මයේ තුලිනුත් දකින්න ලැබෙනවා. හැබැයි ඒ තුල නිවන් මාර්ගක් හම්බුනේ නැහැ. එතන කෙනෙක් ඉන්නවා. ඒකයි විඥානේ බැස ගන්නවා කියන්නේ. විඥානේ බැස ගන්නවා කියන්නේ එතනම සංඥා ස්වභාවයක් හිටිනවා. ඒ කියන්නේ ඒ ස්වභාවයේ විඥාන ස්වභාවයක්. සත්ත්ව පුජ්‍යල ස්වභාවයක්. ඒක නිසාමයි නව සත්තාවාසක් කියලා කියන්නේ. එතකොට එතන අරූප ධානත් ඒ සංඥා ස්වභාවය තුළ සත්ත්ව පුජ්‍යල ස්වභාවයක්. දෘෂ්ටිය තුලයි තියෙන්නේ. ඒ නිසා තමයි එතන නව සත්තාවාසවල ඒ අරූප සංඥා ස්වභාවයේ තියෙන්නේ. හැබැයි ඒකත්ත කාය, ඒකත්ත සංඥා, ඒකත්ත කාය, නානත්ත සංඥා. අද අර ඒකත්ත නානත්ත කාය, නානත්ත සංඥා කියන්නේ කාම භූමිය. ඒ කාම භූමිය තුළ නානත්ත කාය, නානත්ත සංඥා. ඒ රූප පටිග. මෙතන රූප සංඥාවත් මෙතන පටික සංඥාවත් කියන එක දකින්න ලැබෙනවා. බුදුන් වහන්සේත් ඒ ආකාරයට මෙතන පෙන්නනවා. එතකොට පෙන්නනවා ඒ රූප සංඥාව පටික සංඥාව කියන එක ඒ පටිකන් රූප සංඥාච කියන ඒ වාක්‍යයෙන් එක අපිට දකින්න ලැබෙනවා සමතික්කමාය ඕ ඒ කියන්නේ සත්තා සබ්බාසෝ රූප සංඥා සමතික්කමාය පටික සංඥා අත්තගමාය නානත්ත් සංඥා නානත්ත් සංඥානං අමනසිකාර එතකොට එතනදී කතා කරන්නේ ආකා මේ මේ රූප සංඥා පටික සංඥා සමතිකර රූප ඒ කියන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝක වෙනින් ඉක්ම ගිහිල්ලා අරූපාවචර බ්‍රහ්ම ලෝක ස්වභාවයට එන්නේ අර රූප සංඥා පටික සංඥා වලින් මිදුණු තැන අර හුස්ම නොදැන ස්වභාවයෙන් යනවා අරූප සංඥාවට සංඥාව නොදැන ස්වභාවයට යනවා ඒ තුලත් අරූප සංඥාවක් තමයි දකින්න ලැබෙනවා ඒක ආකාශයට කියලා ගත්තොත් ඒ ආකාශ කියලා ඒ කියන්නේ නිමිත්ත ගත්තොත් තමයි ආකාශ නිමිත්ත තුල සිර වෙලා ඉන්නේ. එහෙම නැතුනොත් ඒ ආකාශයේ ප්‍රකට වෙලා ඒ තුලත් දැනෙන ස්වභාවය ගැන නිමිත්තක් ගත්තොත් තමයි විඥානං ආයතන කියන අරුප දහනට එන්නේ. ඒ ඒ දහනවල කටයුතු කරන කෙනෙකුට ඒ අත්දැකීම තියෙනවා. රූප සංඥාව, පටික සංඥාව සමතික්කමාය කියන කොටත් ඒක තේරෙනවා. මෙතනදී ඒ කියන්නේ තමන්ට අර හුස්ම ඒකාග්‍ර කරනකොටත් එතන දැනෙන ස්වභාවයේ ඒ රූප සංඥා ස්වභාවයේ ඒ දැනෙන නොදැනෙන ස්වභාවයේ දියවේ කියලා නොදැනෙන ස්වභාවය ඇතුලේ තමයි මේ කියන ආකාස සංඥායතන විඥානං ආයතන ආකින්ඥායතන නසනනා සංඥායතන එතනත් සුකුම අවස්ථාව විදියට ආකාශය කියන නිමිත්ත ගත්තොත් විතරයි ඒක තියෙන්නේ ඒක දැන ස්වභාවයට අරමුණු කරත් විතරයි විඥායතනේ ඒ ස්වභාව දෙකෙන්ම ගිලිහුනොත් තමයි නොදැන ස්වභාවයට එනවා අකිඥාතන දැන නොදැන ස්වභාවයට ඇවිල්ලා ආයමත් නොදැන ස්වභාවයටම දිය වී යනවා අස්නසන නාසන් මේක ටිකක් මේ ධ්‍යාන වලට යන අය බොහොම හිර වෙනස ඒවා හිර වෙනවා ඒවෙන් ගෙලි ගිලි ඒවා මිදෙන එක ලේසි වෙන්නේ නැහැ හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා ඔක ඔක ඇවිල්ලා සමාපත්තියක් වුණොත් නේ ඔතන හිර වෙන්නේ ඔතන හිර වෙන්නේ ඔතන ඔතන භාවනා කළා ඔය ඔය සමාධිය කියන්නේ ඔය ඔය ස්වභාවයේ නැත් අபிසංකරණයකට ලක් වුණොත් අර ආනෙඤ්ඤාபிසංකාරයකට ලක් වුණොත් ආනෙඤ්ඤාபிසංකාරයකට ලක් වුණොත් නැවත නැවත ඒ ඒ සංඥාවම පිහිටවා ගත්තොත් ඒකෙන් ගැලවෙන්න බැරි හැබැයි මේකේ මේක කෙනා කෙනාගේ දක්ෂතාවය අනුවයි තියෙන්නේ බුදුන් වහන්සේ පවා මේ අපි දන්නවා මේ අරූප ධානය වලට සමවැදිලා මිදිලා බුදුන් වහන්සේ පටිසමුපාදයෙන් මෙනෙහි කරා මේ මේ මෙතන සත්පුජ්‍යල ස්වභාවය තියෙනවා. ඒ කියන්නේ විඥාන ස්වභාවය තුළ සත්පුජ්‍ය ස්වභාවය තියෙනවා. නව සත්තාවාසය තියෙනවා. මිදීමක් නැහැ, දුකෙන් මිදීමක් නැහැ. එහෙමනම් ඒ දුකෙන් මිදෙන මග බුදුන් වහන්සේ පටිසම්පාදයෙන් මෙනෙහි කළා අවබෝධ කරගත්. එතකොට මෙතනදී අපි උඩ පැහැදිලි කරන්න යන්නේ මීට වැඩිය හාත්පසින්ම වෙනස් කතාවක්. මේ මේ ධර්මය අපි දකිනකොට සිතට එන අරමුණේ සත්‍ය දකිනකොට බුද්ධ දර්ශනය අවබෝධ කරගත්ත කෙනෙක්ගේ ස්වභාවය. දැන් බුදුන් වහන්සේ ධර්මය අවබෝධ කරගන්නවනේ. බුදුන් වහන්සේ පටිසම්පාදේ මෙනෙහි කරනවා. මෙනෙහි කළා බුදුන් වහන්සේ සිත හැදෙන හැටි මෙතන සිත කියලා දෙයක් නැති බව මෙතන සත්පුජ්‍යල ස්වභාවයක් නැති බව අවබෝධ කරනවා. අන්න එතන සත්තාවාසයක් පනවන්න බෑනේ. ඔය නව සත්තාවාස වලට මේ කියන ස්වභාවය අයිති වෙන්නේ නැහැ. මිදීම. ඒ කියන්නේ ශුන්‍යත අනිමිත්ත අප්‍රණ චේතෝ විමුක්තිය තුළ නව සත්තාවාස හමු වෙන්නේ නැහැ. ඒක නුවණින් දකින්න. ඒ වගේම මේක ඉදවික්කය විකු මේ ශාසනය තුලයි හමු වෙන්නේ. මේ කියන කතාව. ආબોධයටපත් වුණු කෙනෙක්ට මේ නවසත්තාවාස හමු වෙන්නෙත් නැහැ. එයින් මිදිලා තියෙන්නේ. හැබැයි මේ අවබෝධයටපත් වෙන මග යන කෙනෙක්ට දැන් මුල ඉඳන්ම අපි පැහැදිලි කරනවානේ මේ බුද්ධ දර්ශනය මේ මෙන්න මේ පටිසමුපාදයේ මෙනෙහි කිරීම තුළ මේ සිත හැදෙන හැටි පැහැදිලි කරනවානේ. ඒකළු දර්ශන අවබෝධයටපත් වෙනවානේ. අර සම්මා දිට්ඨියට එනවානේ. එතකොට දිට්ඨිච අනුපගම්ම සීලව දස්සනේන සම්පන්නෝ කියන තැන මේ දර්ශනයට අවබෝධයට එනවානේ. එතකොට එයා අවබෝධ කරනවා මෙතන සත්වේ පුජ්‍යලයක් නැති බව. ආත්ම දෘෂ්ටිය ගිලිහිලා යනවා. එතකොට සත්ව පුජ්‍යල දෘෂ්ටිය ගිලිහිලා යන එයාට දැනුමට හරිය අවබෝධය ඇති වෙනවා. දැනුමක් ඇති වෙනවා. මෙහෙම දෙයක් නැති බව. හැබැයි එතකොට මොකද වෙන්නේ? අන්න ලෝකෝත්තර සමාධි පැත්තට එන සෝතාපන්න මාර්ගයට එනවා. සෝතාපන්න මාර්ගයට එනවා කියන්නේ අනුසෝතේ මේ සත්පුජ්‍යල දෘෂ්ටිය පැත්තේ සම්පූර්ණම වෙනස්. මේ කියන ගමන. එතකොට එයා දකිනා ඒ කෙනෙක් නැති බව. සිතට එන අරමුණ දකිනවා. අරමුණේ තොර දෙයක් නැති බව දකිනවා. අරමුණේ සත්‍ය දැකලා මිදෙනවා කියන්නේ එතන රූපයන්තෙත් මිදෙනවා නාමයන්තෙත් මිදෙනවා නාම රූප අර පටික සංඥාවෙන් මිදෙනවා. එතන නාම රූප රූප පටික සංඥාවක් මෙතන පටික සංඥාවක් තියෙනවානේ. දෙයක් බවට එන්නේ පටික සංඥාවන් නිසානේ. පටික පටික සම්පස්සේ අධිවචන සම්පස්සයක් කියනවා. ඔතන රූප සංඥාවත් එතන රූපම් පටික සංඥා සංඥා කියලා කියනකොට එතකොට මෙතන පටික සංඥාවක් විදියට රූප සංඥාවක් විදියට නැවිලා දැනෙන්නේ අපිට. නමුත් ඒක ඇත්තටම එහෙම දෙයක් නැහැ මෙතන නාමයේ නාමයෙන්මනේ මේ දේවල් හැදෙන්නේ. එතකොට නාම රූප මෙතන දෙකක් කියලා හම්බ වෙන්නේ නැහැනේ. රූපෙත් නාමයෙන්මනේ හැදෙන්නේ. නාම නාමයෙන්ම හැදෙන සංඥාවක්මනේ මේ රූපය කියලා ගන්න. මේ අවබෝධය තුල මිදීම තුලයි මේ සිද්ධ වෙන්නේ. මේ කියන එක කාටවත් තේරුනේ නැතත් මේ පැහැදිලි කිරීම ඊටාම යෝග්‍යයි. මේ පැහැදිලි කිරීම නව දොරටුවක් විවර වෙනවා මේ මාර්ගය තුල කටයුතු කරන අයට මේ දකින්න හේතුවක් වෙනවා මේ සත්‍ය දකින්න හේතුවක් වෙනවා. ඒ නිසයි මේ පැහැදිලි කරන්නේ බොහොම ගැඹුරින් අධ්‍යයනය කරන කෙනෙකුටයි මේ කියන දේවල් වැටෙන්න ගන්නෙ. මේක ඊටාම ගැඹුරුයි මේ කියන එක. ඒ කියන්නේ දැන් මේ පැහැදිලි කරන්නේ ඇත්තටම ආందోලනාත්මක දෙයක්. ඒ කියන්නේ අර වේදේ තුල තියෙන විදිහට නම් නිවන් මඟ හම් වෙන්නේ නැහැ කොහොමත් මොකද එතන සත්පුජ්‍යල දෘෂ්ටියේ තියෙන නවසත්තාවාසවල කොහොමත් නිවනක් නැහැ. හැබැයි මේ විදර්ශනා මේ මේ සුතමේ ඥානයේ තියෙන කෙනාට මේ සත්‍ය දර්ශනේ දකින කෙනාට සම්මාදිට්ඨියේ තියෙන කෙනාට සත්පුජ්‍යල දෘෂ්ටිය මිදෙනකොට බාහිර මුද්දයක් හම්බ වෙන්නේ නැහැ සිතුනුද්දයක් හම්බ වෙන්නේ නැහැ කියන මෙතනින් එයා එනවා විඥානං අනිදස්සනං කියන තැනට එනවා. අනිවා අනිමිත්තයි ශුන්‍යතයි අප්‍රණිතයි කියන ගමන යන්නේ. දැන් ඒක හොඳටම පැහැදිලි හැමෝම ඒක අවබෝධ කරගෙනයි මේ මගට ඇවිල්ලා ඉන්නේ. මේ ධර්ම දේශන අහන අයට මේ මගට ඇවිල්ලා ඉන්නේ. හැබැයි එතකොට බලන්න එතකොට බලන්න එතකොට මේ තියෙන මිදීම විඥාන අනිදස්සනං කියන තැන. බාහිර අපි අපිට එන අරමුණ බාහිර පතිත වෙන්නේ නැහැ. අපපටිතිතයි. අනිද අනිදස්සනයි. ඒතර සිතෙත් නැහැ. එතකොට අපි හිතාගෙන අපි හැමතිස්සම අපි අපි රූප සංඥාවක් ඇසුරු කරේ. අපි ඇසුරු කරේ චිත්තයක්. අපි බාහිර තියනවා කියලා අපි අපි හිතින් අදාගත්ත එකක් බාහිර දැක්කේ. අපි බාහිර තියෙන එකක් නෙමෙයි දැක්කේ අපි හිතපු සිතුවිල්ල දැක්කේ. එතකොට මේ පේනවා නෙමෙයි හිතනවා කියලා අපි දකිනකොටත් අපි දැක්කා මෙතන අන්ත දෙකක් නෑ නාමයමයි කියන. නාම මෙතනම නාමයෙන් ඇති වෙන සංඥාවක් කියන. එතකොට අපිට අන්ත දෙකෙන් අපි මිදුණා. යෝ බන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තම්බ්‍රුහි මහා පුරුෂෝ සේද සිම්බනි මජ්ජකා කියන තැනට ආවා. එතකොට මජ්ජේ ඥානං කියන තැනට එනකොට මොකද වෙන්නේ? මදක් නැහැ අමුමෙන්. සම්පූර්ණම ධර්මයේ අවබෝධය එතන දැනුමට ඇති වෙනවා. කෙනෙක් අහනකොට දැනුමට ඇති වෙනවා. අපි මේක ප්‍රායෝගික පැත්තේ බලන්නකෝ. ප්‍රායෝගික පැත්තේදී දැන් මෙයා මේ මේ එන අරමුණු මේ ඇත්තටම එයා ලෝකෙන් මිදෙනවා. බාහිරුත් මිදෙනවා. ඇත්තටම එයා සිතිරුත් මිදෙනවා. එතකොට සෝතාපන්න ආ ලෝකෝත්තර ප්‍රථම ධ්‍යානෙට එනවා. සෝතාපන්න ධ්‍යානෙට එනවා. ඒ කියන්නේ මේ බාහිරින් මිදෙන ස්වභාවය තුළ එයා රූප සංඥාවෙන් මිදෙනවා. අර රූප පටික ඊට පස්සේ ආ නාමයෙන් මිදෙන ස්වභාවය. අර ඔබ දකිනවා දස සංයෝජනවල අවි දැන් දස සංයෝජනවල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික කියලා තියෙනවා. ඔන්න කාමරාග පටික මෙතනින් මෙතනින් හොඳට මිදෙන පටිග රූප සංඥාස කියන එක මිදෙන ස්වභාවය හොඳටම දැනෙනවා අනාගාමි භූමියට යනකොට. අන්න එතන ඒ නිසාම තමයි සකදාගාමි භූමියක් පෙන්වන්නේ. මේක සංඥාවේ ස්වභාවයෙන්ම ඔබට හඳුනන්න ලැබෙනවා. මේ සංඥා සුකුම ස්වභාව සෝතාපන්න අවස්ථාවේ පවා සංඥා සුකුම ස්වභාවයක් ඒ සංඥා සුකුම ස්වභාවයේ සංඥා වේදනා නිරෝධ සමාපත්තිය ස්වභාවයට ඊටාම ආසන නමුත් සංඥා වේදනා නිරෝධ සමාපත්තිය ලෝකෝත්තර භූමියත් හමු වෙනවා ලෞකික භූමියත් හමු වෙනවා ඒක ඉදබික්කේ බික්කු මේ ශාසනයේ සංඥා වේදනා නිරෝධ සමාපත්තිය තුල සත්පුජ්‍යල දෘෂ්ටියක් නැහැ නමුත් අර අන්තර පිරිවැඩියන්ගේ ඒ කියන්නේ ජටිල නිගණ්ඨය බ්‍රාහ්මණයන්ගේ නිරෝධ සමාපත්තියක් තියෙන අසංසලයෙන් පස්සේ ඒක ඊගාව ඡේදයේදීත් ඔබට හමු වෙනවා පැහැදිලි කරන්න පුළුවන් සංඥා වේදනා නිරෝධ සමාපත්තියක් හමු වෙනවා ඒ සංඥා වේදනා නොදැන ස්වභාවය එතනක් තියෙනවා හැබැයි එතන සත්පුජ්‍යල නව සත්තාවාසා කියන තැනටයි තියෙන්නේ සත්පුජ්‍යල දෘෂ්ටිය තුලයි තියෙන්නේ හැබැයි මෙතන ඉදවික්ක එබික්කු ඒ අන්තර පිරිවැඩියන්ගේ ඒ ශාසනවල වගේ නෙමෙයි ඉදවික්ක එබික්කු මේ ශාසනයේ ඒ සත්පුජ්‍යල දෘෂ්ටිය නැහැ. ඒ සත්පුජ්‍යල දෘෂ්ටියේ මිදුණු ස්වභාවය එකයි අන්න අනාගාමි භූමිය තුල ඒ දියවි කියන ස්වභාවය රාගදේශමෝ කෙලස් දියවි යන ස්වභාවය තුල ඔහුටම හමු වෙනවා. මෙතන සිතේ දෙයක් නැති බව. ශබ්ද වර්ණ විතර ආයතන සලාතන නිරෝධයකට යනවා. එතකොට ඒවා සේරම වෙනවා. දිත්තේ දිත්තමත්තන් සුතේ සුතමත්තන් මුතේ මුතමත්තන් විඤ්ඤාත විඤ්ඤාතමත්තන් කියන තැනට එනවා. ඒ එනකොට ඒ ස්වභාවය තුල මේ ප්‍රායෝගිකවම තමන්ටම මේ අත්දැකීම ලැබෙනවා. මේ සියල්ලේ මිදෙන ස්වභාවය. අන්න වෙනද විදිහටම පේනවා වෙනද විදිහටම ඇහෙනවා වෙනද විදිහටම දැන් හැබැයි එක දෙයකටවත් ඒ එක දෙයකටවත් නැති මිදීමක් ඒ හැම දෙයකින්ම මිදුණු ස්වභාවයකට අවදිවීමක් තියෙනවා ඒකයි අපි කිව්වේ අර පරිඋත්ථාන මේ මේක වෙනම ස්වභාවයකින් වෙනින් වෙනින් පැතිවලින් මේවා අපිට අහන්න ලැබෙනවා නමුත් මෙතනම ඒක අපිට මේ ධර්මයේ තුලම දකින්න ලැබෙනවා අන්න අරියානන් දස්සාවි අරිය ධම්මේසු කෝවිදෝ අරිය ධම්මෝ විනීතෝ කියන තැනට එන්නේ ඔතනින් අරිය ධම්මේසු අර සත්පුරුෂානං ධම් ධම් සත්පුරුසානං ධම්මේසු සත්පුරුෂ ධම්මේසු කෝවිදෝ සත්පුරුෂ ධම්මෝ විනෝ කියන තැනට එන්නේ ඔතනින්. එතකොට අන්න අර යාරූපේ නන්දි තදුපාදානම් භවෝ කියන තැනට එන්නේත් ඔතනින්. ඒ කියන්නේ අභිනන්දති අභිවදති අද්දෝසාය තිට්ඨති යාරූපේ නන්දි තදුපාදානම් භවෝ බවපච්චා ජා ජරාමර ශෝක පරිදේව සේරම තියෙන්නේ අර ලෝකේ ඇත්ත කරගත්ත සංඥාව අර පටික සංඥා රූපම් පටික සංඥාච කියන භූමිය ඇතුලේ. ඒ කියන්නේ කාම භූමිය ඇතුලේ. හැබැයි ඒ භූමියෙන් මිදෙන තැන ඒ සත්ව පුජ්‍යල දෘෂ්ටියෙන් මිදෙන තැන මේ ශේෂ සත්‍ය අවබෝධ කරන තැන අන්න ඒ අනිමිත්තයි ශුන්‍යතයි අප්‍රණීතයි මේ සත්‍ය දකින ඒ සම්මා දර්ශනයටපත් වෙන තර අර ධම්ම චක්කුසේ අවදි වෙන තන ආලෝකෝ උදපාදි චක්කුන් උදපාදි ඥානං උදපාදි ප්‍රඥා උදපාදි විද්‍යා උදපාදි කියන තැන. සියල්ලෙම මිදිලා. සත්පුරුෂ දෘෂ්ටියත් නැහැ. හැබැයි අනාගාමි භූමිය ඒ බාහිර නැති ස්වභාවය තුළ නාමිනු සිතුනුත් මිදුණු ස්වභාවයයි ඒ අනාගාමි භූමිය. නැවත උපදින්න තලයක් නැහැ සංඥාව සකස් වෙන තැනක් අන්න ඒ නිසයි බුදුන් වහන්සේ සුද්ධාවාස ගැන උතනදී කතා කරේ. ඒ නිසයි බුදුන් වහන්සේ පෙන්වුවේ පංච සුද්ධාවාස. අවිබේ අතප්පේ සුදස්සේ සුදස්සිය අකණ්ඨාව කිය. පංච සුද්ධාවාස භූමිය ඒ අනාගාමි භූමියයි බුදුන් වහන්සේ පෙන්වන්නේ. එතන පිහිටන්න තැනක් නැහැ. හුස්ම ගියොත් ඒ කෙනා නිවන් දැකලා නැහැ. අරහත්ත්වයටපත් වෙලා නැහැ. යන්තම් හෝ දැන ස්වභාවයක් රාගදේශම ස්වභාවය තුල තියෙනවා. සා රාගදේශම ප්‍රහීන වෙලා නැහැ. ඒ කියන්නේ පටිනිසග්ගානුපස්සිය වෙලා නැහැ. එතන නිබ්බිදාන්ති විරාගාන්ති විරාගාන්ති නිරෝධාන්ති පටිනිසග්ගානුපස්සී ගමන තමයි. ඒ ආසව කෙලෙස් ඡේවි කියන සීනාස්රව ගමන තමයි. හැබැයි ඊට කලින් හුස්ම ගියොත් ඒ කියන්නේ නැවතත් ආයි උප්පත්තියක් නැහි ජාතු ගබ්බසේයම් පුනරෙදිති. උප්පත්තිය පනවන්න ගර්භයක බෑ. ඒක නිසා තමයි සුද්ධාවාස කියන්නේ තනක් නෑ. පනවන තනක් නෑ. සුද්ධ ස්වභාවයක් තියෙනවා. අන සුද්ධාත්මය කියන්නේ යන්නේ ඒකයි. ආත්ම කතාවක් නෙමෙයි සුද්ධ ස්වභාවය සුද්ධ ඔය සුද්ධාවාස කියලා පනනවා. ඒක සුද්ධාත්මය කියන්නේත් ඒකමයි. අපිට ඕක ඕක ඔබ ඔබට ඔකට ඔබ දකින්න ලැබෙනවා වෙනස් වෙනස් විදියට අහන්න ලැබෙනවා. ඔබ දකිනවා මලුන්ගේ ලෝකේ මරුන්ගේ නැගිරීම පරිඋත්තරණ වෙන එක ආය සුද්ධාත්මයට අවදිනවා මේ ඔක්කොම ධර්මයේම තමයි. මේ රහතන් වහන්සේ නමක් මේ ධර්මයේ ප්‍රහෙලි කරනවා. නමුත් අද විවිධාකාර පොත් ලියාගෙන මේක නේ අපි ක්‍රිස්තියානි ආගමේ කියාගෙන අපි අහන්න ලැබෙනවා. නමුත් මේ බුද්ධ ධර්මයේ බුදුන් වහන්සේ දේශනා කළා. අපි දන්නානේ ජේසුස් වහන්සේ උපදින ඊට අවුරුදු 500කට 400කට කලින් බුදුන් වහන්සේ ඉපදිලා මේ දේශනා කරපු ධර්මේ දැන් අද වුණත් අපි දන්නේ නැද්ද මීට කලින් තිබුණු ආගම් ගැන අන්න ඒ වගේ ජේසුස් වහන්සේත් දන්නවා ඒක නිසා තමයි භාවනා කළා රහත් භාවයටපත් වෙන්නේ ඒක නිසා බුදු පියාණනි කියනකොට මේගොල්ලෝ මා පියාණනි කියලා මේ පියාණන් වහන්සේ මේ පුත්‍රයයි කියලා ඔය පොත් ලියලා කතා හදලා මේගොල්ලෝ දැන් ඔක ආගමක් ඉදිරියේ කිව්වට මේ බුද්ධ ධර්මයේ තනි කර තියෙන්නේ මේ බුද්ධ ධර්මයේ තියෙන බුද්ධ ධර්මයෙන් තොර දෙයක් ඔතන නැහැ. ඔය හැම ආගමක් ගැනම ඒකයි කිව්වේ මේ ධර්මය අවබෝධ වෙනකොට ඔබට එනවා මහා ප්‍රඥාව. ඔබ සියලු ආගම් ගැන හොඳ කතාවක් ඔබට කියන්න පුළුවන්. ඔබට සියල්ලම අවබෝධ වෙනවා. එක දෙයක් අවබෝධ වෙලා නවතින්නේ මේ මහා විශ්ව තලයම ඔබට අවබෝධ වෙනවා. මේ මහා ප්‍රඥාව ඔබට හිමි වෙනවා. ඔබ මේ සත්‍ය අවබෝධ කරනවා කියන්නේ එසේ මෙසේ කටයුත්තක් නෙමෙයි. ඒ ඔබ මහා අමරණීයත්වය සදා අමරණීය වෙනවා කියන්නේ එසේ මෙසේ කටයුත්තක් නෙමෙයි. ඔබට මරණය අතික්‍රමණය වෙනවා කියන්නේ මරණයක් නැති වෙනවා කියන්නේ එසේ මෙසේ කතාවක් නෙමෙයි. මේ ධර්මයේ එසේ මෙසේ ධර්මයක් නෙමෙයි කියලා බුදු සමය තුල අපිට අහන්න ලැබෙනවා. එසේ මෙසේ ධර්මයක් නෙමෙයි මහණෙනි කියලා මේ ඇත්තටම අහන්න ලැබෙනවා බුදු සමය තුලත් ඒ විදිහටම කියන. මේක ආශ්චර්යයි ස්වාමීනි අద్භූතයි ස්වාමීනි යටිකුරු කොළපු දෙයක් උඩුකුරු කරා වගේ ස්වාමීනි මට වැටුණා ස්වාමීනි කියලා මේ ප්‍රීතිഘോഷා නංගන මේ ධර්මය අවබෝධ වුණා. මේ සත්‍ය ධර්මය අවබෝධ කරනවා කියන එක ආගමකට අයිති එකක් නෙමෙයි. මේ ආගම් තියෙන්නේ භවයක් තියෙන තැනයි. භව නිරෝධයක් දකින්න තැන ආගම අභිභවාගිය සත්‍ය ධර්මයක් අවබෝධ ඒ සත්‍ය ධර්මයට ආගමක් හරියට නිකන් පුංචි දරුවෙක් වගේ. සත්‍ය සත්‍ය අවබෝධ වෙනවා කියන්නේ අර අර මේකේ තියෙන මහා පරම සත්‍ය අවබෝධ වීමයි. ඒ ලෝක ධාතුව තුල ඊට එහා සත්‍යයක් කොහෙවත් නැහැ. සත්‍ය නම් සත්‍යමයි සත්‍ය දෙකක් නැහැ කිව්වේ ඒකයි. එකක් තිබ්බොත් තව එකක් බොරු වෙනවා. එහෙනම් සත්‍ය තියෙන්නේ ලෝක එකම සත්‍යයි. ඒ